පින්නතිනේ ධර්ම ශ්‍රවණය කිරීමත් සද්ධර්ම දානයත් මේ ශාසනය උගන්වා වදාළ බොහොම ශ්‍රේෂ්ඨ පින්කම්. ඒ අතර ධර්ම දාණය සියලුම දානයන් අභිභවනය කළ මහත්ඵල මහානිසංසදායක වූ එකම දානයේ බවත් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. එහෙමනම් මේ සදහැවත් පිරිස මේ සිදු කරගන්න සූදානම් වෙන්නේ ඒ මහානීය වූ ධර්ම දානමය පින්කමයි. එයින් රැස් කරගන්න අති උතුම් වූ පුණ්‍ය සම්භාර ධර්මයන් සැප සහිත ප්‍රතිපදාවකින්ම නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීම සඳහා අපි සියලු දෙනාටම පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතනේ අද ධර්ම දේශනාවේ මාතෘකාව කීටාගිරි සූත්‍ර දේශනාවමයි. ඒ දේශනාව මූලික කරගෙන සිදු කරන පස්වෙනි ධර්ම දේශනාව තමයි අපි මේ සිදු කරන්න සූදානම් වෙන්නේ. කලින් සාකච්ඡා කරපු අවසාන ධර්ම දේශනාවේදී සප්තාර්ය පුද්ගලයන් පිළිබඳව සාකච්ඡා කරමින් අපි හිටියේ. උබතෝ භාග විමුක්ත, පඤ්ඤා විමුක්ත, කාය සක්කී, දිට්ඨිපත්ත කියන මේ ආර්යයන් වහන්සේලා සිව් නම පිළිබඳව අපි බොහොම කෙටියෙන් කරුණු සාකච්ඡා කරන්නට යෙදුණා. මේ දිට්ඨිපත්ත කියන ආර්යයන් වහන්සේ ආර්ය මාර්ග තුනම සමහර විට උදාපත් කරගත්ත කෙනෙක්. අරහත්ත්වයේ හැර ඉතුරු මාර්ග තුනම ලබාගත් කෙනෙක් වෙන්න පුළුවන් කියන කාරණාවත් මෙතන සඳහන් කරනවා. ඉන් පසුව සඳහන් කරන්නේ සද්ධා විමුක්ත කියන පුද්ගලයා. මොකද අපේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා මේ ශාසනයේ හැම පුද්ගලයෙකුටම මම අප්‍රමාදී වෙන්න කියලා දේශනා කරන්නේ නැහැ. සමහර අයට අප්‍රමාදී වෙන්න කියලා දේශනා කරනවා, සමහර අයට දේශනා කරන්නේ නැහැ. කාටද අප්‍රමාදී වෙන්න කියලා දේශනා කරන්නේ නැත්තේ? උබතෝ භාග විමුක්ත සහ පඤ්ඤා විමුක්ත කියන දෙදෙනාට අප්‍රමාදී වෙන්න කියලා දේශනා කරන්නේ මොකද අප්‍රමාදී වෙන්න දෙයක් නැහැ තව සියලු කෙලෙස් නැසලයි ඉන්නේ. එතනින් පහළට ඉන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි කියන මාර්ගඵල පිළිවෙලින් ලබාගත් අය. අනාගාමි අයත් ඉන්නවා. සකදාගාමි භවයේ නතර වෙච්ච අයත් ඉන්නවා. සෝවාන් භවයේ ඉන්න අයත් ඉන්නවා. ආන්ගේ සියලු දෙනාටම භාග්‍යතුන් වහන්සේ අප්‍රමාදී වෙන්න කියලා දේශනා කරනවා. ආන් ඒ නිසා මේ සද්ධා විමුක්ත කියන පුද්ගලයා ආන් ඒ පුද්ගලයාත් අරහත්ත්වයේ හැර අනෙකුත් සියලුම මාර්ගඵල ලබලා ඉන්න පුළුවන් කියලා මෙතන සඳහන් කරනවා. නමුත් තාම අරහත්ත්වයේ ලබලා නැහනේ. ඒ නිසා අප්‍රමාදී වෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. තවත් පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා සෝවාන් මාර්ගස්ථානයේ තමයි ඒ දෙන්නම ඉන්නේ. එක්කෙනෙක් සද්ධානුසාරී අනිත් එක්කෙනා ධම්මානුසාරී. මෙතන ධම්මානුසාරී කියලා කියන්නේ ඉන්ද්‍රියන් පහෙන් ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. මේ මේ ඉන්ද්‍රියන් පහෙන් ප්‍රඥා ඉන්ද්‍රිය සෝවාන් වුණ වෙලාවේ වැඩි නිසා මේ ආර්ය පුද්ගලයාට සඳහන් කරනවා ධම්මානුසාරී කියලා. ඉන්ද්‍රියන් පහක් සඳහන් කළා ශ්‍රද්ධා වීරය සති සමාධි ප්‍රඥා මේ ඉන්ද්‍රියන් පහෙන් පස්වෙනි ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය සෝවාන් වෙන වෙලාවේ ප්‍රඥා ඉන්ද්‍රිය වැඩි නිසා ධම්මානුසාරී කියලා සඳහන් කළා ඊළඟට පස්වෙනි ශ්‍රද්ධා ඉන්ද්‍රිය සෝවාන් වෙන වෙලාවේ වැඩි නිසා සද්ධානුසාරී කියලා සඳහන් කළා ප්‍රඥා ඉන්ද්‍රිය සෝවාන් වෙන වෙලාවේ වැඩි වෙච්ච කෙනා ධම්මානුසාරී සෝවාන් බව ලබන වෙලාවේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය වැඩි කෙනා සද්ධානුසාරී. මේ ආර්ය පුද්ගලයෝ හත් දෙනාගේ හයවෙනි සහ හත්වෙනි ආර්යයන් වහන්සේලා දෙනම. ඊළඟට සඳහන් කරනවා මේ සප්තාර්ය පුද්ගලයන් වහන්සේලා පිළිබඳව භාග්‍යතුන් වහන්සේ මේ විදිහට කරුණු සඳහන් කරනකොට භික්ෂූනි මම පටන් ගත්ත ගමම්ම අරහත්ත්වය ප්‍රකාශ කරන්නේ නැහැ. පටන් ගත්ත ගමම්ම කෙනෙකුට අරහත්ත්වය ලබන්න කියලා දේශනා කරන්නෙත් නෑ කියලා බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා. නාහම් භික්කවේ නාදිකේනේව අඤ්ඤාරාධනං වදාමි. මහණෙනි පටන් ගත්ත ගමම්ම අරහත්ත්වය ලබා ගන්න කියලා මම සඳහන් කරන්නේ නැහැ. ඊළඟට සඳහන් කරනවා පඨම මේව මණ්ඩුකස්ස උපතිත්වා ගමනන් විය. ඒ මොකද්ද එහෙම සඳහන් කරන්නේ? ගිහි ගෙදර ඉඳලා පැවිද්දට ආපු ගමම්ම මේ පුජ්‍යලයා රහත් වෙනවා කියලා සඳහන් කරන්නේ නැහැ කියනවා. ඒකයි මේ පඨමමේව මණ්ඩුකස්ස උපතිත්වා ගමනං විය. හරියට නිකන් ගොඩ හිටපු ගෙම්බෙක් එකපාරම වතුරට පනිනවා වගේ ගිහි ගෙදර හිටපු කෙනෙක් ශාසනයට ආව පමණින්ම උතුම් ඵලය ලබන්නේ නෑ කියලායි භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ. ඒ ගමම් මේක ලබන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ නෑ. අපිට භික්කවේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා අඤ්ඤාරාධනං හෝති. සඳහන් කරනවා මහණෙනි මේ ශාසනයේ උතුම් ඵලයේ ගාවට යන්න අනුපුබ්බ සික්ඛා අනුපූර්ව වූ ශික්ෂාවක් තියෙනවා අනුපුබ්බ කිරියා පිළිවෙල සහිත අනුපූර්ව වූ ක්‍රියාවක් තියෙනවා අනුපුබ්බ පටිපදා අනුපූර්ව වූ ප්‍රතිපදාවක් තියෙනවා යම් කෙනෙක් මේ ශාසනයෙන් සැනසීම හොයාගෙන යනවා නම් ඒ ඒ පුජ්‍යලයා බලාපොරොත්තු වෙන විදිහට හිතපු හිතපු විදිහට කටයුතු කරලා මේ ශාසනයේ ඒ උතුම් ඵලයේ ගාවට යන්න බෑ කියලායි මේ සඳහන් කරන්නේ. ඒකට අනුපූර්ව ක්‍රියාවක්, අනුපූර්ව ප්‍රතිපදාවක්, අනුපූර්ව ශික්ෂාවක්. එහෙම නැත්නම් මනා වූ පිළිවෙලක් තියෙනවා කියලයි භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරන්නේ. ආන්ගේ පිළිවෙලට කටයුතු කරපු කෙනාට තමයි පිළිවෙලින් ක්‍රමානුකූලව මේ ධර්මතාව වැඩෙන්නේ. ආන් ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ මෙතන මේ සඳහන් කරන්නේ මේ මේ පිළිවෙල මාර්ගය ඔස්සේ ඒක සම්පූර්ණ කරගන්න ඕනේ කියලා. කතංච බික්කවේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා අඤ්ඤාරාධනං හෝති. කෙසේද භික්ෂූනි මේ ක්‍රමානුකූල ශික්ෂාවකින් ක්‍රමානුකූල ප්‍රතිපදාවකින් මේ අරහත්ත්වය ලබන්න කියලා දේශනා කරලා තියෙනවා. ඒක පැහැදිලි කරලා දෙනවා. ඉද බික්කවේ සද්දා ජාතෝ උපසංකමති. මොකක්ද ඉස්සරලාම තියෙන්න ඕනේ කියන්නේ? ඉස්සරලාම තියෙන්න ඕනේ ශ්‍රද්ධාව කියන ධර්මතාවය. ශ්‍රද්ධාව නැති කෙනෙකුට මේ ශාසනයේ ගමනක් යන්න කවදාවත් පුළුවන් කමක් නැහැ. ශ්‍රද්ධා ජාතූප සංකම්පති. භික්ෂූනි ශ්‍රද්ධාව ඉපදිලා වෙත එළඹෙනවා. ශ්‍රද්ධාව ඇති වුණොත් තමයි සත්පුරුෂෝ හොයාගෙන එන්නේ. ආර්යයන් වහන්සේලා හොයාගෙන එන්නේ ශ්‍රද්ධාව ඇති වෙච්ච නිසා. මේ ශාසනය ඉදිරියට ගමනක් යන්න ඕනේ කියලා ශ්‍රද්ධාව ඇති වුණේ නැත්නම් ඒ පුද්ගලයා ධර්ම ශ්‍රවණය කරන්න එන්නේ නැහැ. Tamanට සසරට අවවාද කරන උතුමන් වහන්සේලා හොයාගෙන එන්නේ එන්නේ නැහැ. ඒ පුද්ගලයා වෙන වෙන තැන්වල සැප හොයනවා. ඒ නිසා බණ අහන්නේ, පින්කම් කරන්නේ, සත්පුරුෂයෝ මුණ ගැහෙන්නේ නැහැ. ඒ කියන්නේ ශාසනයේ ගමනක් යන්න තව තීරණය කරලත් නැහැ. ඒ අය ගාව ශ්‍රද්ධාවක් නැහැ. එහෙනම් මේ ශ්‍රද්ධාව නැති පුද්ගලයා කොයි තරම් පහසුවෙන් අඳුනගන්න පුළුවන් වෙනවද මේ කාරණාවත් එක්ක? ආන්ගෙන්සයි සඳහන් කළේ ශ්‍රද්ධාව ඉපදිලා තියෙනවා නම් වෙත එළඹෙනවා. පින්නතේ මෙතන මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ කොහොම ශ්‍රද්ධාවක්ද? ආන් ඒක මේ බැස ගැනීමේ ශ්‍රද්ධාව කියලා හඳුන්වනවා. මොකද්ද මේ බැස ගැනීමේ ශ්‍රද්ධාව? මේ ශාසනයේ මුලින් දියුණු කරන්න තියෙන හොඳ ශ්‍රද්ධාවක්. ඒකට කියනවා ඕකප්පන ශ්‍රද්ධාව කියලා. බැස ගන්න පුළුවන් වෙනවා. කොහොමද මේ බැහැ ගන්න පුළුවන් කියලා කියන්නේ? ඒ කාරණාව උදාහරණයකින් මෙහෙම පැහැදිලි කරන්න පුළුවන්. ගඟක් ගලනවා. කට ගාවට පිරিলা ගඟ ගලනවා. පිරිසක් ඉන්නවා ගඟේ මෙහා යූරේ. හැබැයි මෙහා යූර හරීම කරදරකාරී. කෑම නැහැ, බොණ්ඩ දෙයක් නැහැ, මිනිස්සුන්ට වාසස්ථාන නැහැ. සර්පයෝ වගේ සත්තුන්ගෙන් හරී කරදරයි. මෙහා යූරට වෙලා ඉන්නම බෑ. හැබැයි ගඟේ එහා යූරට එහෙම කරදරයක්, එහෙම කරදරයක් නැහැ. දැන් මෙහා යූරේ ඉන්න කට්ටියට එහා යූරට යන්න ඕනකම තියෙනවා. ඒ මෙහා යූර කරදරයිනේ. එහා යුරට යන්න ඒගොල්ලන්ට බාධාවක් තියෙනවා. මොකද්ද බාධාව? ගඟ පිරීලා ගලනවා. නමුත් ටික වෙලාවක් මේගොල්ලෝ යුරේ හිටගෙන ඉන්නකොට තව පුද්ගලයෙක් ගඟ ගාවට එනවා. ඒ පුද්ගලයාටත් මෙහා යුර කරදරයි. ගඟ ගාවට ඇවිල්ලා තමන්ගේ ඇඳුම් හොඳට තද කරලා ගැට ගහලා ඇඳලා එයා ගඟට පැනලා එහා යුරට පීනනවා. ආන් එතකොට යුරට වෙලා හිටගෙන ගඟට බහින්න බැරුව ඉන්න අයට කල්පනා වෙනවා. අනේ අපටත් මේ ගඟට පැනලා පීනන්න පුළුවන්කම තිබුණා නම් කියලා. එතකොට අර පුජ්‍යලයාට ගඟට බහින්න බාධාවක් තිබුණද? නෑ එයා ආපු ගමන් ගඟට බැස්සා. ගඟට බැස්ස ගමන් ඒ ගොඩ යනවද? වීරය කරන්න ඕනේ. එහෙම නැත්නම් ගහගෙන යනවා. වීරය කරලා වීරය කරලා එයා ඒ ගොඩට යන්න ඕනේ. ආන් ඒ වගේ තමයි මේ ශාසනයටත් කෙනෙකුට බැහැගන්න හොඳ ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ. අර පුද්ගලයාට විශ්වාසය තිබුණා මේ ගඟට පැනලා පීනගන්න පුළුවන් වුණොත් කිසිම කරදරයක් නැති එහා පැත්තේ මට සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියලා. එහෙනම් අපිටත් ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මෙහෙම මෙහෙම ධර්මයේ දේශනා කරලා තියෙනවා. මේ මේ විදිහට කටයුතු කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ භයානක වූ සංසාරයෙන් එතර යන්න නම් අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා. අනුපූර්ව වූ ශික්ෂාවක්, අනුපූර්ව වූ ක්‍රියාවක්, අනුපූර්ව වූ ප්‍රතිපදාවක් දේශනා කරලා තියෙනවා. අපිත් ආන් ඒක අපේ ජීවිතවල ප්‍රගුණ කරන්න ඕනේ. එතකොට තමයි අපිට එතරට යන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් අනුපුබ්බ සික්ඛා. මොකද්ද මේ අනුපූර්ව ප්‍රතිපදාව? දාන, සීල, භාවනා මේ ආදි වශයෙන් අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා. පන්සිල් ආරක්ෂා කරගන්න නිරන්තරයෙන් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මාසෙකට යටත් පිරිසෙන් 6 වතාවක්වත් පූර්ණ උපෝසතයක් ආරක්ෂා කරන්න. ඇයි එහෙම සඳහන් කළේ? සඳහන් කරනවා දැනට දෙව්ලොව ඉන්න දෙවිවරු මාසයකට දවස් 6ක් පූර්ණ උපෝසත සම්පූර්ණ කරපු අය කියලා. සාමාන්‍ය මාසයකට අපිට තියෙන පොය හතරක්. නමුත් මේ අය මාසයකට දවස් 6ක් පූර්ණ උපෝසත සමාදන් වෙලා තියෙනවා. පසළොස්වක පොයට කලින් දවසේ ඒගොල්ලෝ සිල් ගත්තා. 14 වෙනි දවසේ පසළොස්වක දවසේ සිල් ආරක්ෂා කළා. අමාවක පොයට කලින් දවසේ සිල් ගත්තා. කලින් දවසත් අමාවක දවසත් සිල් ආරක්ෂා කළා. එතකොට දවස් 4යි පුරාටවකයි අවාටවකයි පෝය දෙකයි ආන් එහෙම පූර්ණ උපෝසත 6ක් මාසෙකට සම්පූර්ණ කරලා තියෙනවා. ඒ පූර්ණ උපෝසත කියලා කියන්නේ ඇයි? 24 පැයක් සිල් ආරක්ෂා කරලා තියෙනවා. උදේ සිල් ගත්තාම පහවදා උදේ වෙනකම් පවාරණය කරන්නේ නැහැ. 24 පැයම සිල් රකින්නවා. එහෙමනම් මේ ශාසනයෙන් යම් ගමනක් යන්න කල්පනා කරන අපි සුගතියට යන්න හිතනවා නම් දුගතියට යන්න අකමැත්තක් තියෙනවා නම් දැනට දෙව්ලොව ඉන්න දෙවිවරු මාසෙකට දවස් 6ක් පූර්ණ උපෝසත සමාදන් වෙලා නම් එහි ගිහිල්ලා තියෙන්නේ. අපි මේ සමාදන් වෙලා ආරක්ෂා කරන ප්‍රමාණය සුගතියට යන්න ප්‍රමාණවත්ද කියලා අපහු අපි අපෙන් අහලා බලන්න ඕනේ. ඒ අය සුගතිය ගියේ මේ විදිහට කටයුතු කරලා නම් ඒ විදිහට කටයුතු නොකර අපිට කවදාවත් එහි යන්න වෙන්නේ එහි යන්න වෙන්නේ නැහැ. එහෙනම් මාසෙකට දවස් 6ක් 6ක් තබා අපට 4ක්වත් සාමාන්‍යයෙන් 4කුත් නෑ අපි සෙල් ගන්නේ මාසෙකට එකයි. ඒකත් උදේ ඉඳලා හවස වෙනකන් විතරයි. නමුත් කල්පනා කරනවා සුගතියට යන්න. පුළුවන්ද කියන ප්‍රශ්නෙට අපිම උත්තර සපයන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ හැටියට නම් එහෙම කරලා සුගතියට යන්න ඒ තරම් පහසු ඒ තරම් පහසු නෑ. ආන් ඒකයි සඳහන් කළේ බැස ගැනීමේ ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ. ඇයි මේ සමහර වෙලාවට උදේ වෙලා හවස යන්නේ? සුගතියට යන්නත් ඕනෙකම තියෙනවා. ඒ වුණාට තවත් වෙනත් තණ්හාවකුත් තියෙනවා. gedara රැක ගන්නත් ඕනේ, දේපොළ රැක ගන්නත් ඕනේ, ආහාර නොගෙන ඉන්නත් බෑ, බෙහෙත් බොන්නත් තියෙනවා. ඒ වගේ ප්‍රශ්න ගොඩක් ඔළුවට එනවනේ. සංසාරෙට බය නෑ. හැබැයි මැරෙයි කියලා බයයි බෙහෙත් පාවිච්චි කළේ නැත්තම්. ඒ වුණාට භාග්‍යතුන් වහන්සේ උපදෙස් දීලා තිනවා. එහෙම පාවිච්චි කරනවා නම් එදාට පළතුරු විෂ වාගේ දෙයක් පාවිච්චි කරන්න කියලා. වෙන නම් මොකවත් අවසර දෙන්නේ අපි කලින් මේ කාරණාව සාකච්ඡා කරලා තියෙනවා. මොකද විකාල භෝජනය පිළිබඳව දේශනා දෙකක් කරලා තියෙනවා. සමහර කෙනෙක් බොහොම පහසුවට හදාගන්නවා ලෙඩෙකුට අවසර තියෙනවා ආහාර ගන්න කියලා. වෙන කවුරු හරි අවසර දීලා ඇති භාග්‍යතුන් වහන්සේ දීලා දීලා නැහැ. මේ ශික්ෂාපදේ පිළිබඳව ඒ තරම් ගැඹුරින්ම ඒ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරලා තියෙන්නේ කය පිළිබඳව තණ්හාවයි මෙතන තියෙන්නේ. කැම ඉල්ලන්නේ කයටනේ. කය පිළිබඳව තියෙන තෘෂ්ණාව අයින් කරගන්න බැරි වෙච්ච කෙනා කොහොමද සසර දිගට මෙච්චර කල් ආපු තෘෂ්ණාව අයින් කරන්නේ? ආන් ඒකයි මේ ශික්ෂාපදයේ මේ තරම් භාග්‍යතුන් වහන්සේ ගැඹුරින් අවධාරණය කරලා තියෙන්නේ. ඉතින් මේ මේ හේතු නිසා උදේ ඇවිල්ලා අපි හවසට යනවා නම් ඒ කියන්නේ මාසෙකටම අපිට 12 පැයක්වත් අපේ සිල් නැහැ. අර්ධපෝසතයක්වත් නැහැ. දෙවුනට අපි හිතනවා සුගතියට යන්න. නෑ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නම් 24 පැය සිල් ආරක්ෂා කරාම මේ මේ වාගේ යහපතක් සැලසෙනවා කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නම් දිවිහිමියෙන් පන්සිල් ආරක්ෂා කරගත්තාම මේ තරම් රැකවරණයක් තියෙනවා කියලා. මම ඒක කරනවාමයි. ආන් ඒකයි බැස ගැනීමේ ශ්‍රද්ධාව. බැසගත්තට මදි වීරය කරන්නත් ඕනේ. ශාසනයට එනවා සිල් ආරක්ෂා කරන්න වීරය කරනවා. අනුපුබ්බ සික්කා. අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා. මේ මේ අනුපූර්ව වූ ප්‍රතිපදාව ඔස්සේ තමයි මේ ශාසනයේ ගමනක් යනවා නම් යන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් ඒ කතා කරන්නේ මොන ශ්‍රද්ධාව ගැනද? ඒකට හොඳ ශ්‍රද්ධාවක් ඕනේ. ඒ කතා කරන්නේ ඕකප්පන ශ්‍රද්ධාව, බැස ගැනීමේ ශ්‍රද්ධාව පිළිබඳවයි. ඒ ශ්‍රද්ධාව නැත්තම් අපි තාම මේ ශාසනයෙන් ගමනක් යන්න සූදානම් වෙන පිරිසක් නොවේයි කියලා තමයි සඳහන් කරන්න වෙන්නේ. ඊළඟට පින්වත්නි උපසංකමන්තෝ පෛරුපාසති. උපසංකම කියලා මෙතන සඳහන් කරන්නේ ගරු කටයුතු උත්තමයන් වෙතට යනවා කියන එකයි. ගරු කළ යුතු උතුමන්. පිදිය යුතු උතුමන් ගාවට යනවා. ඒ යන්නේ මොකටද? ධර්මය දැනගන්න. ආන් එහෙම ගරු කලයුතු උතුමන් වෙත එළඹිලා උපස්ථාන කරමින් ළඟ ඉන්නවා. ගරු කටයුතු උතුමන් වහන්සේලා ළඟට ගිහිල්ලා උපස්ථාන කර කර උන්වහන්සේලා ළඟට වෙලා ඉන්නවා. පෛරුපාසන්තෝ සෝතං ඕදහති. කල්යාණ මිත්‍රයන් ළඟට එළඹිලා ගරු කරමින් උපස්ථාන කරමින් ඉන්නකොට හොඳට කන යොමන්ඩ හිතෙනවා. ගරු කරමින් උපස්ථාන කරමින් ඉන්නකොට උන්වහන්සේලාට කන් යොමු කරන්න හිතෙනවා. උන්වහන්සේලා කියන දෙයට අහුම්කම් දෙන්න හිතෙනවා. ඒක ජීවිතයට එකතු කරගන්න හිතෙනවා. පෛරුපාසන්තෝ සෝතං ඕදාති. ආශ්‍රය කරනකොට කන් යොමු කරන්න හිතෙනවා. ඕහිත සෝතෝ ධම්මං සුනාති. බොහෝම හොඳට එළඹ සිටි සිහියෙන් යුක්තව ධර්ම ශ්‍රවණය කරන්න හිතෙනවා. උන්වහන්සේලාට කන් යොමු කරන්න හිතෙනවා. ඊට පස්සේ එළඹ සිටි සිහියෙන් කියලා කියන්නේ මනා වූ සිහියකින් යුක්තව ධර්ම ශ්‍රවණය කරන්න හිතෙනවා. සුත්වා ධම්මං ධාරේති අහලා ඒ ධර්මයේ දරනවා. දරනවා කියලා කිව්වේ මතක තියාගන්නවා. අහපු ධර්මය හොඳට ධාරණය කරගන්නවා. දතානං ධම්මානං අට්ටං උපපරික්කති. Taman මතක තබාගත් ධර්මයේහි අර්ථය දැඩිව පරීක්ෂා කරනවා. ධර්මකාරණා මතක තියාගෙන විතරක් ඉන්නේ නැහැ. ඒ ධර්මකාරණාවන්ගේ අර්ථය හොඳට පරීක්ෂා කරනවා. මොනවද මේ කියලා තියෙන්නේ? කොහොමද මේ සඳහන් කරලා තියෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ? ආන් ඒ වගේ අර්ථය හැම පැත්තෙන්ම මෙනෙහි කර කර මෙනෙහි කර කර සිහිය එළඹවාගෙන ඒ ධර්ම කාරණාව පිළිබඳව ශ්‍රද්ධාව උපදවා ගන්නවා සඳහන් කරනවා මනසානුපෙක්කිතා කියන තැනට හිත වඩනවා කියලා. මොකක්ද මේ මනසානුපෙක්කිතා කියලා කියන්නේ? භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු අපූර්ව සූත්‍ර දේශනාවක් තියෙනවා ධර්ම ශ්‍රවණය කිරීම පිළිබඳව. මොකද්ද බණ ඇහිීම පිළිබඳව දේශනා කරපු සූත්‍රය. ඒ සූත්‍රය හඳුන්වන්නේ සෝතානුදත සූත්‍රය කියලා. අට්ටිකත්වා මානසිකත්වා. ආන් ඒකයි මෙතන කියන්නේ මනසානුපෙක්කිතා. අට්ටිකත්වා මානසිකත්වා මනසානුපෙක්කිතා. හොඳට මතක තියාගත්ත ධර්මකාරණා ආපහු ආපහු ආවර්ජනය කර කර ආවර්ජනය කර කර නැවත නැවත සිහිය එළඹවා ගනිමින්ම ඒ කාරණාව ආවර්ජනය කරනවා. ධර්මකාරණා විමසනවා. මානසිකත්වා කියලා කිව්වේ ඒකයි. මනසානුපෙක්කිතා. තමන්ම මනසින්ම විමසනවා. අත්තානං උපපරික්කතෝ ධම්මං නිජ්ජානනං කමති. අර්ථය දැඩිසේ පරීක්ෂා කරන කෙනාට ධර්මය අවබෝධ වීමෙන් උපේක්ෂාවකට පැමිණෙනවා. දැන් අර්ථය මනවින් පරීක්ෂා කරනවා. ඒ නිසා අර්ථ හොඳට වැටහෙනවා. ආන් ඒ පුජ්‍යලයා මනාව උපේක්ෂා සහගත වෙනවා. ධර්මය හොඳට අවබෝධ කරගත්ත කෙනාට මේ ලෝකේ හැම දෙයක්ම හොඳට තේරෙන නිසා අවබෝධ වෙන්න පටන් ගන්න නිසා ඒ කිසි දෙයකට කලකිරෙන්නෙත් නැහැ ගැටෙන්න යන්නෙත් නැහැ ඒ නිසා හැලහැප්පීම් නෑ. ඒ නිසා ආඩදබර වීමුත් නෑ. ඒ නිසා කලකිරීමකුත් නෑ. ඒ නිසා දැඩිසේ දුකක් දැනෙන ස්වභාවයකුත් නෑ. මොකද කරුණු කාරණා හොඳට දන්නවා කොහොමද ලෝක ස්වභාවය මේක පවතින්නේ කියලා. ඊළඟට සඳහන් කළා ධම්ම නිජානක්ඛන්තියා සති ඡන්தோ ජායති. පින් කරන්නම ඕන කියලා සඳහන් කරනවා. ආන් ඒ පුද්ගලයාට මේ පින් කරලා පින් කරලා මේ සසරින් මිදෙන්න ඕන කියන අදහසට එනවා. ඒ නිසා යට හිතෙනවා පින් කරන්න ඕනේ. එහෙම ඇති වෙන බලවත් කැමැත්තට තමයි මෙතන මේ සියල්ලම නවත්තලා පින්කම් කරන්න හිතෙනවා. ධම්මං නිජ්ජානක්කත්තියා සති චන්දෝ ජහයිති කියලා කියන්නේ ඒකයි. මම කරන අනික් බාහිර වැඩ සේරම පැත්තක දාලා මා විසින් බොහෝ කුසල්ම රැස් කරන්න උත්සාහ කරගත යුතුයි. ඒ කියන්නේ ආමිෂ සැප ඔක්කොම පැත්තක දාලා නිර්ආමිෂ සුවය උදෙසාම කටයුතු කරනවා කියන හැඟීමට එනවා. සතුටක් තියෙනවා නම් සැනසීමක් තියෙනවා නම් ආරක්ෂාවක් තියෙනවා නම් මේ කුසලයේ ළඟ විතරයි කියන හැඟීම එනවා. ආන් ඒකයි සඳහන් කළේ චන්දෝ ජායති අනිත් සියල්ලම අතහැරලා පිම්ම කරනවා කියන හැඟීමට එළඹෙනවා. සඳහන් කරනවා ඒක නිකම්ම ඡන්දයක් නෙමෙයි භාවනාවෙන් ප්‍රඥාවකින් ප්‍රත්‍යවේක්ෂා කරද්දී මේකම කළ යුතුයි කියලා දැඩිසේ හැඟීමයි. කම්මැති වෙච්ච දෙයක් නෙමෙයි. ඒක හොඳට භාවනා කරනකොට භාවනාමය ඥානයකින් ප්‍රත්‍යවේක්ෂා කරද්දී තමයි මේ කාරණාව වැටහෙන්නේ. මනාව අවබෝධ වෙනවා. මනාව වැටහෙනවා. එතකොට තේරෙනවා නෑ වැඩි වැඩියෙන් කරන්න ඕනේ පින් කියලා. කළා මදි කියලාමයි හිතෙන්නේ. කළාට වඩා තව බොහෝ දේවල් කරන්න තියෙනවා. කරපු ප්‍රමාණය ටිකයි කරන්න තියෙන ප්‍රමාණය මහ ගොඩක්. ආන් ඒ කරගන්න තියෙන ප්‍රමාණය වැඩි වැඩියෙන් කරගන්න ඕනේ. හෙට මට අලුතෙන් ජීවිතයක් තියෙයි කියලා විශ්වාස නැහැ. ඒකනේ භාග්‍යතුන් වහන්සේ අර බද්දේක රත සූත්‍රවල දේශනා කරලා තියෙන්නේ. අජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ. කල යුතු දෙයක් වෙත්නම් අදම කරගන්න කවුද දන්නේ හෙට මැරෙයිද කියලා. ආන් ඒ කාරණාවයි මේ සඳහන් කරන්නේ වහ වහ පින් කරගන්න හිතෙනවා. කලාමදි කියලාම හිතෙනවා. ඒ නිසා අනිත් දේවල් කරන ගමන් තව තවත් භාවනාවක්ම කරගන්න ඕනේ කියලාත් හිතෙනවා. අනිත් දේවල් කරන ගමන් කියලා කිව්වේ දනුත් දෙනවා, සිලුත් ආරක්ෂා කරනවා, බණත් අහනවා, තවත් බොහෝ පින්කනුත් කරනවා. ඒ අතර භාවනාවකුත් කරගන්න ඕනේ කියන කාරණාව අතහරින්නෙම නැතුව ඒකටත් යෙදෙනවා. ඒකටත් කාලේ හදා ගන්නවා. ඒකටත් වීරිය, ඒකටත් වීරිය වඩනවා. ආන්ගේ නිසා මේ කාරණාවට කියන්නේ පදන් වීරිය වඩනවා කියලා. මොකද්ද මේ පදන් වීරිය වඩනවා කියලා කියන්නේ? නිවන උදෙසාම වීරිය කරනවා කියන කාරණාවයි මේ කතා කරන්නේ. සාමාන්‍ය වීරියක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ ඊටාම ගැඹුරු වීරියක් පිළිබඳව. අනෙක් සියල්ලම අත්හරිනවා කියලා කියවේ එකයි ඔක්කොම අතහැරලා නිවනටම වීරිය වඩනවා. මේ පදන් වීරිය වඩනවා කියන තැන නම් සඳහන් කරනවා මගේ ශරීරයේ ලේමස් ඇටනහර වේලිලා ගියත් බලාපොරොත්තු වෙන කාර්ය මුදුන්පත් කරගන්නේ නැතුව මෙතනින් නැගිටින්නේ නැහැ කියලා වීරිය අදිෂ්ඨාන කරපු උතුමන් වහන්සේලා පිළිබඳව ඕන තරම් අපි අහලා තියෙනවා. එහෙම වීරිය අදිෂ්ඨාන කරලා වාඩි වුණාම දවසක් දෙකක් තුනක් යනකොට නොයේක් ප්‍රශ්න එනවා. දෙකක් තුනක් ඉන්න බෑ බඩගිනි එනවා, පිපාසා එනවා, නිදිමත එනවා, ක්ලාන්ත ගතිය එනවා, දැන් නම් නැගිටින්න ඕන කියලා හිතනවා. නමුත් එහෙම නැගිටිනවද? නෑ. වාඩි උනේ උතුම් ඵලයක් ලබනවමයි ලේමස් ඇටනහර වේලුණත් නැගිටින්නේ කියලා. ඒ කියන්නේ ප්‍රතිඵලය හම්බ වුණොත් නැගිටිනවා. හම්බ වුණේ නැත්තම් වාඩි වෙච්ච ගහයට කරෝල කෑල්ලක් වාගේ වේලිලා යනවා මිසක් නැගිටින්නේ නැගිටින්නේ නෑ. ආන් ඒකට මේ පදන් වීරිය කියලා කියන්නේ. එහෙම වීරිය වඩන්ඩ ශ්‍රද්ධාව තිබිච්ච උත්තමයන් වහන්සේලා මේ ශාසනය ඕනතරම් හිටියා. එහෙනම් මෙතන සඳහන් කරන්නේ අනිත් සියල්ලම අතහැරලා නිවන උදෙසාම කටයුතු කරනවා. ඒ කියන්නේ ලෞකික සම්පත් මොකවත්ම හොයන්නේ නැහැ. උතුම් සැපයක් වෙනුවෙන් අද මේ ජීවිතේ හැම දෙයක්ම පරිත්‍යාග කරලා තියෙනවා. එහෙනම් පින්නතින මෙතන සඳහන් කරන්නේ අරහත්ත්වයේ මගමයි කියලා විස්තර කරනවා. මේ සඳහන් කරලා තියෙන්නේ අරහත්ත්වයේ පාරමයි. අරහත්ත්වයට යන මගමයි. එහෙම කෙනාට ප්‍රත්‍යවේක්ෂා ඥාන පහක් පහළ වෙනවා කියලා සඳහන් කරනවා. මොනවද මේ ප්‍රතිවේක්ෂා ඥාන පහ? මෙතන සඳහන් කරනවා තමන්ට මේ මාර්ගය ඇති වුණා මේ ඵලය ඇති වුණා මේ තරම් ප්‍රමාණයක් කෙලෙස් නැති වුණා මේ තරම් ප්‍රමාණයක් ඉතිරි වුණා මෙන්න මේකයි නිර්වාණය ඒ තමයි පහළ වෙන ප්‍රතිවේක්ෂා ඥාන පහ මොකද්ද තමන්ට මේ මාර්ගය ඇති වුණා මේ ඵලය ඇති වුණා මොන මාර්ගයේද ඇති වුනේ මොන ඵලයේද ඇති වුනේ සෝවාන් මාර්ගයේද සෝවන් ඵලයේද සකදාගාමි මාර්ගයේද සකදාගාමි ඵලයේද අනාගාමි මාර්ගයේද අනාගාමි ඵලයේද එහෙනම් මොන මාර්ගයේද ඇති උනේ මොන ඵලයේද ඇති උනේ මේ මාර්ගයේ ඇති උනා මේ ඵලයේ ඇති උනා මේ තරම් ප්‍රමාණයක් කෙලස් ඇති උනා මේ මාර්ගයේ මේ ඵලයේ ලැබනකොට මගේ කෙලස් වලින් මෙච්චර ප්‍රමාණයක් නැති වුණා. මේ තරම් කෙලෙස් ප්‍රමාණයක් ඉතුරු වුණා. මෙච්චරක් නැති වුණා. මෙච්චරක් ඉතුරු වුණා. මෙන්න මේකයි නිර්වාණය කියලා කියන්නේ. එතකොට මෙතන මෙන්න මේකයි නිර්වාණය කියලා කියන්නේ තවත් කෙලෙස් කොටසක් ඉතුරු කරගෙනද නිර්වාණයට ගියේ. නෑ ඒ ඉතුරු වෙච්ච කොටසත් නැති කරාම තමයි නිර්වාණයට යන්න පුළුවන්. එහෙනම් නිර්වාණය ළඟ කිසිම ක්ලේශයක් කිසිම ක්ලේශයක් නෑ. සියලුම බැඳීම් වලින් නිදහස් වෙච්ච හැම දෙයින්ම නිදහස් වුණ ඒ අති උතුම් මහා ශ්‍රාවකයන් වහන්සේලා. නැත්නම් මහා රහතන් වහන්සේලා පුදුමාකාර විවික සෝයක් උන්වහන්සේලා භුක්ති විඳා. ප්‍රත්‍යවේක්ෂා ඥාන පහක් පහළ වෙනවා. මාර්ගය ඵලය නැති වූ කෙලෙස් ඉතුරු වූ කෙලෙස් සහ නිවන පිළිබඳව ඥාන පහක් පහළ වෙනවා කියලා සඳහන් කරනවා. ඊළඟට මෙතන සඳහන් කරනවා මුල් මාර්ග තුන පිළිබඳවම මේ ඥාන පහ පහළ වෙනවා. මුල් මාර්ග තුන පිළිබඳවම මේ ඥාන පහ පහළ වෙනවා. ඒ මොනවද මුල් මාර්ග කියලා කිව්වේ? සෝවාන්, සකදාගාමි, අනාගාමි. අරහත් මාර්ගයෙන් පසු ප්‍රත්‍යවේක්ෂා ඥාන හතරක් පහළ වෙනවා. අරහත් මාර්ගයෙන් පස්සේ ප්‍රත්‍යවේක්ෂා ඥාන පහක් පහළ වෙන්න දෙයක් දෙයක් නැහැ. හතරයි පහළ වෙන්නේ. සඳහන් කරනවා මොකද? ඉතුරු උන කෙලස් ප්‍රමාණයක් නැති නිසා. තේරුණාද ඒ කාරණාව? මුලින් ප්‍රතිවීක්ෂා පහ මතකද? මෙන්න මේ මාර්ගය ඇති වුණා, මේ ඵලය ඇති වුණා. මෙච්චර කෙලස් ප්‍රමාණයක් නැති වුණා, මෙච්චර කෙලස් ප්‍රමාණයක් ඉතුරු වුණා. මෙන්න මේකයි නිවන. කියලා ප්‍රතිවේක්ෂා ඥාන පහක් පහළ වෙනවා. එතකොට අරහත්ත්වයේ ලැබුවට පස්සේ පහක් පහළ වෙන්නේ හතරයි පහළ වෙන්නේ කියලා සඳහන් කළා. මොකද ඉතුරු වුණ කෙලස් ප්‍රමාණයක් නැහැ. එහෙනම් මෙන්න මේ මාර්ගය ලැබුවා. මෙන්න මේ ඵලය ලැබුවා. මේ තරම් කෙලස් ප්‍රමාණයක් නැති වුණා. මෙන්න මේකයි නිවන. මේ තරම් කෙලස් ප්‍රමාණයක් ඉතුරු වුණා කියලා කතා කරන දෙයක් තියෙනවා දරහත්තේදී. එහෙම එකක් නැහැනේ. ඒ හින්දා ඒ කාරණාව අයින් වෙනවා. එතෙන්ට යනවා. මෙන්න මේකයි නිවන කියන කාරණාව. එහෙනම් මාර්ග සහ ඊතුරු මාර්ග තුනේ මාර්ගඵල තුනේ මේ ප්‍රත්‍යවේක්ෂා ඥාන පහම පහළ වෙනවා. අරහත්ත්වයේදී පහළ වෙන්නේ ප්‍රත්‍යවේක්ෂා ඥාන හතරයි කියලා සඳහන් කළේ ආන්ගේ නිසා. ඊළඟට මේ ගමන සඳහන් කරනවා මේ විදිහට යායුතුව තිබුණත් මේ අස්සජී පුනබ්බ සුඛ දෙදෙනාටත් මේ ශ්‍රද්ධාව තිබුණේ නැති නිසා. දැන් එතකොට මේ කීටාගිරි සූත්‍ර දේශනාව දේශනා කරන්න හේතුනේ ඇයි විශේෂ මූලික කාරණාවක් බවට පත්වෙච්ච අස්සජී සහ පුනබ්බසුපක කියන භික්ෂූන් වහන්සේලා දෙනමක් මුල් කරගෙන මේ කීටාගිරි සූත්‍රයේ තවත් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. භික්ෂූන් වහන්සේලාට දේශනා කළා. අස්සජී පුනබ්බසුක කියන භික්ෂූන් වහන්සේලා දෙන භාග්‍යතුන් වහන්සේගේ කාරණාව පිළිගත්තේ නැහැ. ඒ දෙන්නට තමයි භාග්‍යතුන් වහන්සේ මේ කරුණ දක්වන්නේ. එhmenan මේ කාරණාව අපේ ඇයට වැටහෙන්න කීටාගිරි සූත්‍රයේ මුල ඉඳලම අහන්න ඕනේ. එහෙම වුණොත් තමයි කාරණාව මනාව අවබෝධ වෙන්නේ. මොකද මේ සූත්‍රයෙන් අපි මේ සාකච්ඡා කරන්නේ පස්වෙනි දේශනාව. අන් ඒ නිසා මේ සූත්‍රයේ මුල ඉඳලා අපම ඊටාම වටින සූත්‍ර දේශනාවක්. සංසාරයෙන් එතර යන්න කරුණු දේශනා කරපු තවත් මනා සූත්‍ර දේශනාවක් ඊටගේ සූත්‍රයේ. ඒ නිසා මුල ඉඳලා දේශනා කටයුතු කරලා තියෙනවා. ඒ කරුණු ශ්‍රවණය කරලා තමන් පටිගත කරූප දේශනාව ආන් එදාට මීට වඩා හොඳට ඔබට අවබෝධ වෙන්න පටන් ගන්නවා මොකද්ද මේ කීවේ කියලා. ඒකයි මෙතන සඳහන් කරන්නේ මේ ගමන මේ විදිහට යා යුතුව තිබුණත් ඒ මොන ගමනද සංසාරයෙන් එතර වෙන්න යන ගමන මේ විදිහට යා යුතුව තිබුණත් අස්සජී පුනබ්බ සුඛ දෙදෙනාටත් මේ ශ්‍රද්ධාව තිබුණේ නැති නිසා මේ මේ විදිහට අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා කියන මේ මේ අනුපූර්ව ප්‍රතිපදාවෙන් මේ ගමන යන්න ඕන කියන ශ්‍රද්ධාව මේ අස්සජී පුනබ්බසුඛ කියන භික්ෂූන් වහන්සේලා දෙන්නට තිබුණෙත් තිබුණෙත් නැහැ. භාග්‍යතුන් වහන්සේට පෙර ගමන් කළෙත් නැහැ. මොකද මේ දෙන්නට විශාල ශ්‍රාවක පිරිසක් ඉන්නවා. අන් ඒ හින්දා ඒගොල්ලෝ හිතුවේ අපිත් හුඟක් උසස් අය කියලා. තමනුත් නිකන් ශාස්ත්‍රවරු වගේ හිටියේ. ශ්‍රද්ධාව කොයිතරම් හීනද බුදුරජාණන් වහන්සේට පෙර ගමන්වත් කළේ පෙර ගමන්වත් කළේ නැහැ. ආන් ඒ නිසා තමන් දන්නවා කියලාම හිතාගෙන ඉන්නවා. ආන් ඒ චර්යාව ගරහමින් බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා භික්ෂූනි තොපට ඒ ශ්‍රද්ධාවවත් තිබුණේ නැහැ. මහණෙනි නුඹලාට වාග්යතුන් වහන්සේට පෙර ගමන් කළ යුතුයි කියන ශ්‍රද්ධාවවත් තිබුණේ නැහැ. ඒ තරම් මහ පුදුම මානාධික ස්වභාවයක් ඒ අය ගාව තිබුණා. ආන් ඒ නිසා ශ්‍රද්ධාවෙන් එළඹීමක් තිබුණෙත් නැහැ. දැන් අපි සඳහන් කරන්නේ ශ්‍රද්ධාවෙන් යුක්තව එළමෙන්න ඕන කල්යාණ මිත්‍රයෝ ගාවට. පෛරිපාසන්තෝ සෝතං ඕදහති. ආදි වශයෙන් අපි සඳහන් කළේ නමුත් ඔබලාට ශ්‍රද්ධාව නැති හින්දා ශ්‍රද්ධාවෙන් එළඹීමක් තිබුණෙත් නැහැ. ශ්‍රද්ධාවෙන් එළඹීමක් තිබුණේ නැති නිසා ශ්‍රද්ධාවෙන් කන් යොමු කිරීමක් තිබුණෙත් නැහැ. එළඹිලා උපස්ථාන කරමින් ඉන්නකොට කන් යොමු කරන්න හිතෙනවා. නමුත් ශ්‍රද්ධාව නැති නිසා ඔබලාට එහෙම කන් යොමු කිරීමක් තිබුණෙත් තිබුණෙත් නැහැ. ආන් ඒ නිසාම ඔබලා හරියට ධර්ම ශ්‍රවණය කළෙත් ධර්ම ශ්‍රවණය කළෙත් නැහැ. ඒ නිසාම ධාරණය කරගන්න දෙයක් තිබුණෙත් නැහැ. ශ්‍රද්ධාව ගෙලඹුණේ නැහැ. කන් යොමු කළේ නැහැ. ඒ නිසා ධර්ම ශ්‍රවණයක් තිබුණේ නැහැ. ධර්ම ශ්‍රවණය කරපු නැති නිසා ධාරණය කරගන්න දෙයක් තිබුණෙත් නැහැ. අර්ථ පරීක්ෂා කිරීමක් තිබුණෙත් නැහැ. අවබෝධ කිරීමක් තිබුණෙත් නැහැ. ඡන්දය ඉදීමකුත් නැහැ. ආන් ඒ නිසා උත්සාහ කිරීමකුත් නැහැ. අර්ථ පරීක්ෂා කිරීමකුත් නැහැ කියලා කිව්වේ. අපි කිව්වේ මේ ධර්මයේ මනාව ශ්‍රවණය කරන්න ඕනේ. වචනයෙන් වචනය අර්ථය පරීක්ෂා කරලා බලන්න ඕනේ. මෙනෙහි කරන්න ඕනේ. නමුත් ශ්‍රද්ධාව නැති නිසා අර්ථ පරීක්ෂා කිරීමක් තිබුණෙත් නැහැ. එහෙම පරීක්ෂා කරලා අවබෝධ කරගන්න උවමනාවක් ඔබලාට තිබුණෙත් උවමනාවක් තිබුණෙත් නැහැ. අවබෝධ කරගෙන ඒ ධර්මයේ තුල සම්පූර්ණයෙන්ම යෙදෙන්න ඕනේ කියන ඡන්දය කැමැත්ත ඔබලාට තිබුණෙත් නැහැ. ඊළඟට සඳහන් කරනවා ආන් ඒ නිසා උත්සාහ කිරීමක් තිබුණෙත් නැහැ. ඡන්தோ ජායති ඡන්දේ තිබුණෙත් නැහැ. ඒ කැමැත්ත නැති නිසා උත්සාහ කිරීමක් තිබුණෙත් නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තුලනය කිරීමක් තිබුණෙත් නැහැ. ඒ නිසා පදන් වීර වැඩිවීමක් තිබුණෙත් නැහැ. මේ කෙලෙස් අයින් කරන්න උත්සාහ කළේ නැහැ. ත්‍රිලක්ෂණය මේක මනාව ත්‍රිලක්ෂණයෙන් තුලනය කරන්න, සමතුලිත කරගන්න උවමනාවක් තිබුණේ, උවමනාවක් තිබුණෙත් නැහැ. ආන් ඒ නිසා පදන් වීර වැඩිවීමක් නුඹලාට තිබුණෙත් නැහැ. නුඹලා මොනතරම් මිත්‍යා ප්‍රතිපන්නද? මිත්‍යා ප්‍රතිපන්නයි කියලා සඳහන් කරන්නේ. වැරදි මතයක ඉන්නේ. භාග්‍යතුන් වහන්සේගේ ධර්ම කාරණාවට ගරු කරන්නේ ගරු කරන්නේ නැහැ. මිත්‍යා මතයක ඉන්නවා. ඒ භාග්‍යතුන් වහන්සේ සඳහන් කළානේ රාත්‍රී භෝජනයෙන් වළකින්න කියලා. මේ සූත්‍රයේ ඒ මත දේශනා වෙන සූත්‍රයක්. නමුත් මේ භික්ෂූන් වහන්සේලා දෙන්න කියනවා නෑ නෑ අපි රාත්‍රී භෝජනේ වළඳනවා කියලා. ආන් ඒකයි කිව්වේ. බුද්ධ වචනයට ගරු කෙලෙන්නේ නෑ. මිත්‍යා ප්‍රතිපන්නයි. සසරින් මිදෙන්න යන ගමන භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට අනුගමනය කළේ නැහැ පිළිගත්තේ නැහැ. සම්මා දිට්ඨියට ආවේ නැහැ මිත්‍යා දෘෂ්ටියකයි ඉන්නේ. නුඹලා මොනතරම් මිත්‍යා ප්‍රතිපන්නද? කොයිතරම් අඥාන පුරුෂයෝද? මොනතරම් මිත්‍යා ප්‍රතිපන්නද? කොයිතරම් අඥානද? මේ ශාසනයෙන් ධර්මයෙන් විනයෙන් නුඹලා කොයිතරම් දුරයිද කියලා භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. එහෙනම් උන්වහන්සේලා ශාසනයෙන් හුඟ ඈත ඉන්න පිරිසක් කියලා. එහෙමනම් අද කීටාගේ සූත්‍ර දේශනාව මේ හෝරාවට નિયમિત ප්‍රමාණයට අපි මෙතනින් නිමා කරමු. තවත් මේ දේශනාව කීටාගිරි සූත්‍රය ආශ්‍රය කරගෙන ඉදිරියට සිද්ධ කරන්න තියෙනවා. අදට ධර්ම දේශනාවට નિયમિત කාලය ඉවර නිසා භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාවක් තිබුණේ නැති නිසා මේ ශාසනයෙන් ඔබලා බොහොම දුරයි කියලා භාග්‍යතුන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලාට සඳහන් කළා. ඒ කාරණාව අපිට කොහොමද එකතු වෙන්නේ? අපිත් එහෙනම් මේ ශාසනයෙන් කොච්චර දුරද කියන කාරණාව අපි ඊළඟ අවස්ථාවේදී සාකච්ඡා කරමු. සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගීභාවය චිරජීවනයේ උදාපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සියලු දෙනාට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් නිර්වාණ ධාතුව අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ